ඒ දෙකම සත්‍ය. අවසරයි අපේ හඳුරන්නේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක උභන්සර මත උභන්සර මතක නම් අර අග්ගඤ්ඤ සූත්‍රයේ මුලින්ම අර ලිංග ભેදේ තිබුණ නෑ කියලා අදහසක් තියෙන නෑ බෑම්තරනේ අර ආවස්සර බ්‍රහ්ම ලෝකයෙන් ඇවිල්ලා මුලින් චුත්ත වෙලා මුලින්ම ඉන්න මිනිස්සු අහසින් යන්න පුළුවන් ලිංග ભેදයක් නැති සත්වය ටිකක් කියලා ඊට පස්සේ පස්සේ කාලානුරූපීව ඒගොල්ලෝ ලිංග ભેදය ඇති වෙලා එහෙ විදියට යනවනේ අපි හඳුරන්නේ. එතෙන්දී අර මුලින්ම හිටපු සත්ත්වයෝ මිනිස්සු විදියට හිටපු අය ඒගොල්ලෝ කාන්තාවද නැත්නම් පුරුෂයෝ පමණක්ද එහෙම නැත්නම් මොකක්වත් වෙන පුරුෂහ කාන්තා නොවන තත්ත්වයක මේකක් වගේද අපි හඳුරන්නේ ඒක වංශයට වැටෙන්නේ. දැන් ඇත්තටම බ්‍රහ්ම ලෝකයේ ස්ත්‍රී පුරුෂ ස්වභාවයක් නැහැනේ. ඒකට ඒගොල්ලෝ ආභාසර බ්‍රහ්ම ලෝකෙන් ආවා කියන්නේම ඒගොල්ලන්ට ස්ත්‍රී හෝ පුරුෂ කියන කතන්දරයක් නැහැ. එතන නපුංසක කියන කතාව නෙමෙයි. මම ඒකයි කිව්වේ යකඩයක් ගත්තාම ඒකට ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැනේ. අන්න ඒ වගේ එහි දේහ සම්පත්තියක් තියෙනවා. එතන ස්ත්‍රී පුරුෂ කියන කිසිදු සටහනක් නැහැ. එතකොට පුද්ගලයේ පමණයි. ඒ නිසා බ්‍රහ්ම කයක ඒගොල්ලතර බ්‍රහ්ම ලෝකේ ඉඳලා නෙන්නේ. එතකොට ඒ මොකුත් ප්‍රකට නැහැ කියලා කියන්නේ ඒකයි. ඊට පස්සේ ඒගොල්ල තුල අර සාංශාරික වශයෙන් යටපත් වෙලා තියෙන ස්ත්‍රී තෘෂ්ණා පුරුෂ තෘෂ්ණා දිනන ඒගොල්ල බ්‍රහ්ම ලෝකයට යන්න කලින් උපාදාන වෙච්ච. එතකොට දැන් මෙතන ඇති වෙන තත්වයන් මත අරව උද්දීපනය වෙනවා. දැන් දැන් සමහර පුරුෂයෝ ඉන්නේ ඒගොල්ලෝ පුරුෂයෝ හැටියට හිටියා වුණත් අර ස්ත්‍රී ගති ලක්ෂණ උද්දීපනය වෙනවානේ සමහර ස්ත්‍රීන් ඉන්නේ ස්ත්‍රීන් හැටියට හිටියා වුණත් පුරුෂ ගති ලක්ෂණ උද්දීපනය වෙනවානේ ඒ වගේ අර ගොල්ලන්ට බ්‍රහ්මතලයේ ඉන්නකොට ස්ත්‍රී භාව පුරුෂ භාව කතන්දරයක් නැති වුණාට ඒගොල්ලෝ දැන් අර මහ පොළොවත් එක්කලා රස පෘථුවිය ස්පර්ශ කිරීම අනුභව කිරීමත් එක්කලා ටිකෙන් ටික ඒගොල්ලන්ගේ කය රළු වෙනකොට ඒගොල්ලන්ට අර පුද්ගලයින්ගේ ශරීර දිහා බොහෝ වේලා බලාගෙන ඉන්න ඕන. එතකොට මේ බලාගෙන ඉන්නකොට තමයි ඒගොල්ලන්ට අර යම් යම් සාගී මනෝභාවයන් ඇති වෙන්නේ. එතකොට මේ මනෝභාවය මොන පැත්තටද හැරෙන්නේ? ස්ත්‍රී තෘෂ්ණා පැත්තටද පුරුෂ තෘෂ්ණා පැත්ත. ඒ අනුව තමයි ඒගොල්ලන්ගේ ශරීරවල ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප වශයෙන් පැත්තට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ. එහෙමයි පන්දර මට ප්‍රශ්නේ ආවේ ඇත්තටම මෙන්න මේ වගේ මූලයකින්. ඒ කියන්නේ දැන් මිනිස්යෝන්ගේ මනුෂ්‍ය භව රූපේ මනුෂ්‍ය රූපය ගත්තොත් එතකොට ඒ භවය ප්‍රධාන වශයෙන් අර මූලිකම දේ මූලිකම මනුෂ්‍ය ඇති වෙලා තියෙන්නේ මොන පැත්තට බරවද කියලා. ඒ කියන්නේ ස්ත්‍රී භාවයට බරවද පුරුෂ භාවයට බරවද කියන එක තමයි මගේ මට හොයන්න උනුනේ. ඔව් ඒකෙදි ඒක තීරණය කරන්න පහසු නෑ මොකද එයාගේ මානසික තත්ත්වයත් එක්කයි තීරණය කරන්න වෙන්නේ මොකද අර දැන් කෙලින්ම කෙලින්ම දැන් මේ විදිහට මනුෂ්‍ය ලෝකේ දැන්ට ස්ත්‍රී පුරුෂ ස්වභාවය තියෙන මේ මව්පියන්ගෙන් හටගන්නකොට එයාගේ ප්‍රතිසන්දි විඥානයත් එක්කම ස්ත්‍රී භාව පුරුෂ භාව තීරණය වෙනවානේ කය සම්බන්ධව මනස සම්බන්ධව තීරණය කරන්න පහසු නෑ. ඒක ඉතාම සංකීර්ණයි. කය සම්බන්ධ ස්ත්‍රී භාව පුරුෂ භාව රූප තීරණය වෙනවා ප්‍රතිසන්දි සිතත් එක්කම. හැබැයි අර ආවසර බ්‍රහ්ම ලෝකෙන් ආපු අය ඊට වඩා වෙනස් තත්ත්වයක පිළිබඳවයි එතන කියන්නේ. ඒ නිසා එතන පසුව තමයි ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප කය තුල ඇති වෙන්නේ මනස සංකීර්ණයි. ඒ නිසා මේ මනෝභාවයන් තුල ඒකේ ඕනතක් අවදි වෙන්න පුළුවන්. මොකද හඳුරන්නේ ප්‍රශ්නේ ආවේ අර බටහිර මේ ජීව විද්‍යාවේ ඒ කියන්නේ සෛද්ධාන්තික ජීව විද්‍යාව පැත්තේ ඒගොල්ලෝ කියනවා අර ක්‍රෝමසෝම කියලා එකක් තියෙනවා. එතකොට අම්මගේ නෙවෙයි තාත්තගේ නෙවෙයි දෙන්නගේම ඒවා අදාළ වෙන්නේ මව්පියන්ගේ ඥාන වලින් හටගන්නකොට නේද? ආබස්සර බ්‍රහ්මලෝකෙන් ආවා කියන තැනදී මොකකව සම්බන්ධයක් නැහැ. එතන කෙලිම ඕපපාතික. එතකොට දැන් අපි මේ ජීව විද්‍යාවේ කතා කරන්නේ ජලාබුජ මව්පියන්ගේ මේ ධාතු එකතු වෙලා තමයි මේ ඔය කියන தত্ত্বය නිර්මාණය වෙන්නේ. එතකොට තමයි ආස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා තීරණය වෙන්න ඒ XY කියන කතන්දරය ඒගොල්ලෝ පෙන්නන්නේ. හැබැයි දැන් මෙතන ඕපපාතික සත්වයින්ට එහෙම එන්න තැනක් නැහැ ඒ නිසා තමයි ඒගොල්ලන්ගේ මනෝභාවයන් එක්කලා ඒ தত্ত্বය තීරණය වෙන්නේ. මොකද ආම්තුරනේ ඒගොල්ලන් අර එතකොට ජීව විද්‍යාව එහාට යනකොට අන්තිමට නිකන් අර නිර්වචනය එන්නේ මුලින් ස්ත්‍රිය තමයි ඇති වෙලා තියෙන්නේ කියලා වගේ එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ මම දැන් ක්‍රිස්තියානි සංස්කෘතියේත් අර ආදමේ කතාවෙත් ඒවා තමයි ඉස්සෙල්ලා එන්නේ. හැබැයි බුදුදහමට බුදුදහමට අනුවත් අපිට දල වශයෙන් තීරණය කරන්න පුළුවන් පුරුෂ කියන තැනට වැඩෙන්න කලින් ස්ත්‍රී කියන තැන පහු කරගෙනයි එයා යා යුත්තේ කියන තැන අපිට ධර්මානුකූලව හිතන්න පුළුවන්. මොකද ඉස්සල්ලාම අපිට ඉන්නේ වඩා දුර්වල තත්ත්වෙනේ. ඊට පස්සේනේ අනුක්‍රමයෙන් වර්ධනය වෙන්නේ. ඒක තමයි මටත් හිතෙනේ ඔබ වහන්සේ කියන එක හරි වගේ කියලා. ඒ කියන්නේ අර අර ආවස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු අයගෙත් මුලින්ම සමහර විට ස්ත්‍රීන් විදියට පරිවර්තනය වෙන්න ඇති ඊට පස්සේ පුරුෂයෙනුත් ඇති වුණා වගේ දෙයක් වෙන්න ඇති ධර්මයේ සඳහන් නොවුනට ඔව් එතන හැබැයි අපිට එහෙමම කියන්න බෑ මොකද දැන් ඒ ඒ අවසර බ්‍රහ්ම ලෝකෙන් එන අය පෙර සංසාරයේ ඒගොල්ලෝ බ්‍රහ්ම ලෝකෙට ගියේ මනුස්ස ලෝකෙ ඉඳගෙන මනස පුහුණු කරලානේ ඒතරේ මනුස්ස ලෝකෙට එන කාලෙ වෙනකොට ඒගොල්ලෝ ස්ත්‍රී භාව පුරුෂ භාවයන් කියන මේ தත්වයන් දෙකම අත්දකලා තිනවා. අත්දකලා ඒගොල්ලෝ පුරුෂ தත්වයට ආවනම් ඒ පුරුෂ தත්වයට ආපු අය ස්ත්‍රීත්වය අත්දකලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ තම ස්ත්‍රී தත්වේ ඉන්නවා නම් ඒගොල්ලෝ සමහරට ස්ත්‍රීත්වයෙන් වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා එතන ওই தත්වෙම අත්දැකීම් තියෙන අය ඉන්නවා. ඒ නිසා අපිට හරියටම තීරණය කරන්න බෑ එතනදි මුලින්ම ජනිත වුනේ ස්ත්‍රී භාව රූපද කියන එක අපිට තීරණය කරන්න බෑ. අපිට එක පුද්ගලයෙක් සම්බන්ධ සාංශාරික ගමන ගැන කතා කළොත් ඒවා කල්පන විතරයි. ඒ පුද්ගලයෙකුගේ සාංශාරික ගමන පිළිබඳව කල්පනා කළොත් ඒ තනත්තා පුරුෂ කියන තැනට එන්න කලින් ස්ත්‍රී කියන තැන හිටියයි කියලා අපිට නිකන් අනුමාන කරන්න පුළුවන්.